නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ මිලිඳු රාජ ප්‍රශ්නය නම් උතුම් සදහම් පිළිසඳර රැගෙන අද දවසේ අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි මේ මුණ ගැහෙන්නේ හතරවෙනි වැඩසටහනේ පෙර වැඩසටහන වලදී අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ පසුබිම් කතාව අපිට පැහැදිලි කරමින් මිලිඳු රජතුමන් නාගසේන මහරහතන් වහන්සේගේ පැන විසඳීම ආරම්භ වන අවස්ථාවත් අපිට පෙන්වා වදාලා අද දවසේ එතෙන් සිට අපේ සාකච්ඡාව ඔබට සමීප කරන්න අපිට අවකාශ ලැබෙනවා. ඉතින් මේ මිලිඳු රාජ ප්‍රශ්නය නම් මේ උතුම් දහම් විවරණයේ දෙස බලන විට ඒ නාගසේන මහරහතන් වහන්සේගේ මහා වූ ප්‍රඥාව, ඒ වගේම ශ්‍රාවක භූමියේ පිහිටා භාග්‍යවතුන් වහන්සේට ධම්ම රත්නයේ සංඝ රත්නයේ මනා ගෞරවයෙන් යුතුව මේ වූ ප්‍රශ්න විසඳන ආකාරය, ඒ වගේම මිලිඳු රච්චිරුවන්ගේ තීක්ෂණ විමර්ශන ශක්තිය ආදි වශයෙන් මේ කාරණා අපිට මනවින් අනුමෝදන් වෙන්න පුළුවන්. නිවසේ සිට ඔබ මේ කාරණාව සිදු කරනවා කියලා අපි නොඅනුමාන වශයෙන් දන්නවා. ඉතින් අද දවසේ මේ සාකච්ඡාව ඉදිරියට සමීප කරන්න ඔබට සමීප කරන්න අපට අවස්ථාව දෙනවා. මේ සාකච්ඡාව අපි ඔබට සමීප කරන්නේ ඔබේ සදැහැති දායකත්වය නිසා. ඉතින් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳර සඳහා පින්වත් දායකත්වය දායකත්වයේ සපයනු ලබන්නේ කැනඩාවේ පදිංචි පින්වත් ලිලී ප්‍රේමලතා මෑණියන්, ඒ වගේම නිල්මිනී සහ සමන් විජේවර්ධන පින්වත් යුවළ, ඒ වගේම ශ්‍යාමා සහ කපිල පෙරේරා යන ඒ පින්වත් යුවළ ඇතුළු පින්වතුන් විසින් දායකත්වය ඇතිව තමයි ඒ පින්වතුන්ගේ දායකත්වය ඇතිව තමයි සදහම් පිළිසඳර ඔබට සමීප කරන්නේ. ඉතින් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අපි තාම ගෞරවයෙන් සිහිපත් කරගෙන මේ අවස්ථාවේ වන්දනා කරගෙනම අපි සාකච්ඡාව ආරම්භ කරමු. සාකච්ඡාව පිණිස අද දවසේත් අප කෙරෙහි බොහෝ වූ කරුණාසිත ඇති කරගෙන වැඩම කරන්නට යෙදුණු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූජනීය ශිෂ්‍ය රත්නයන් වහන්සේ අවසරයි පූජ්‍යපාද වැලිමඩ ශ්‍රද්ධාශීල අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි තාම ගෞරවයෙන් මේ මොහොතේ පාද වන්දනා කොට ඔබ සියලු දෙනා වෙනුවෙන් පිළිගන්නවා ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි අද දවසේ අපි මෙම වැඩසටහනේ හතරවෙනි වැඩසටහනට තමයි ඔබ වහන්සේ කරුණාවෙන් වැඩම කරගන්නට යෙදුනේ අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. පළමුවෙන්ම මේ උතුම් ධර්මයේ කෙරෙහි අපේ සිත පැහැද වූ අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර කරනවා. নমස්කාර වේවා. සාදු සාදු සාදු. පින්වත් මහත්මයා මිලිඳු රාජ ප්‍රශ්නය අපිට ඒ දහම් පරයය කතා කරන්න ලැබෙන ලැබීම මහ වාසනාවක්. එහෙමයි ස්වාමීන් මොකද එච්චර මේ ධර්මයේ තුල තියෙන කරුණු ප්‍රායෝගිකව ඉස්මතු කරන්ඩ නාගසේන මහරහතන් වහන්සේ තුල තිබුණ හැකියාව අසීමිතයි. එහෙමයි. දැන් අද කාලේ පවා සමහර ගැටලු සමහර ප්‍රශ්න තියෙනවා සමහර මිනිස්සු අහනවා මේ විදිහටම අහනවා එහෙමයි ස්වාමී එතකොට ඒ වෙලාවට මතක් වෙනවා අනේ නාගසේන මහරහතන් වහන්සේ මේකට උත්තර දුන්නා නේ කියලා එහෙමයි ස්වාමී ඉතින් ඒ නිසා අද කාලේ සංඝයාට ලොකු මේ ආලෝකයක් වුණා මේ මිදින්ද රාජ ප්‍රශ්නය පසුගිය වැඩසටහන් වලදී ඒ නාගසේන මහරහතන් වහන්සේ සහ මිලිඳු රජුරුවන්ගේ හමුවීම එහෙමයි. ඒ වගේම අතීත ප්‍රවෘත්ති අපි නිදහන වශයෙන් කතා කළා. මීට කලින් වැඩසටහනේදී තමයි දෙබස කතා කළේ. ප්‍රශ්න යොමු කිරීම. ඒකට කියනවා ප්‍රඥාප්ති ප්‍රශ්නේ කියලා. එහෙමයි සර්. ප්‍රඥාප්ති ප්‍රශ්නේ කියන්නේ පැනවීම ගැන. එහෙමයි. එතකොට රජතුමා නාගසේන මහරහතන් වහන්සේ ඉස්සල්ලා මුණ ගැහුණ විදිය. එහෙමයි ස්වාමී. ඒ සිදුවීම හරි අසිරිමත් සිදුවීමන්නේ. මොකද 80000ක් සංඝයා මැද නාගසේන මහරහතන් වහන්සේට වැඩිමල් 40000ක් වැඩ ඉන්නවා බාල 40000ක් වැඩ ඉන්නවා. ඒ මැද තමයි නාගසේන මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ. මිලිඳු රජුරෝ කාගෙන්වත් උපකාරයක් නැතුව කෙලින්ම නාගසේනයන් වහන්සේම අඳුරගත්තා. මේ අපේ නාගසේනයන් වහන්සේ කියලා. එහෙමයි. ඊට පස්සේ යකදුරෙක් දැක්ක ප්‍රේතෙක් යම්සේද එදා මේ කොසුම කොසුමිතෙන් බැටකාපු රජුරෝ අර සාමණේර කාලේ ඒ බයටත් එක්ක බය වුණා කියලා. ස්වාමීනි ඔබ වහන්සේ අපිට කරුණ පැහැදිලි කරලා දුන්නේ මේ සංස්කාරයන්ගේ ස්වභාවය පරිද්දේ. අවශ්‍යයි ස්වාමීනි. ඒකයි. ඉතින් ඒ නිසා හොඳටම බය වුණා කියනවා. බලලෙක් දැක්ක මී පැටියෙක් වගේ කියනවා. මන්ත්‍රකාර අහිකොණ්ඩකෙක් දැක්ක නාගයෙක් වගේ කියනවා. ගුරුලෙක් දැක්ක නාපැටියෙක් වගේ කියනවා. එච්චර බය වුණා කියනවා. නමුත් යම් මොහතක සියලු දෙනා අතර නාගසේනයන් වහන්සේ කාගෙන්වත් උපකාරයක් නැතුව අඳුනාගත්තා කියලා යමක් ඇද්ද? ඒ සතුට ඉරයතුමාට තිබ්බා කියනවා. ඊට පස්සේ නාගසේනයන් වහන්සේ නාගසේන මහරහතන් වහන්සේ සමග සතුට සාමිච්චි කතා කරනවා. එතන ඉඳලා තමයි මේ මිලිඳු රාජ ප්‍රශ්නය මහමෙවුනාවේ පරිවර්තනයේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුවාදයේ එතන ඉඳලා තමයි ආරම්භ වෙන්නේ. නිධාන කතාව තියෙන්නේ සද්ධර්ම රත්නාවලියේ විස්තර වශයෙන්. ඊට පස්සේ මිලිඳු රාජ ප්‍රශ්නේ පරිවර්තනය කරපු වෙනත් පොත්වල නිදහන කතාව තියෙනවා. ඊට පස්සේ තව මේ මේ කතාවේ හැටියට වන්දනා කළේ නැහැ. එහෙමයි. ගිහිල්ලා සතර සාමිච්චේ පිළිසඳර කතා බහේ යෙදුණා. කොහොමද ස්වාමීනි කින්ද වන්ද කියලා. මොකද මෙච්චර කාලයක් මෙයා මිලිඳු රජුරෝ දන ගහලා යටහත් පහත්ව කතා කරන්න පුළුවන් පාණ්ඩිත්වයක් තිබ්බ සංඝයා වහන්සේ නම මොන ගෙහුන්නේ නැහැ. නැතුව නෙවෙයි රජතුමාගේ වාද ප්‍රතිවාද හමුවේ සංඝයා රජතුමාත් එක්ක මුහු වුණේ නැහැ. ඊට පස්සේ කතා කරලා ඔබ වහන්සේ කවුරුද කියලා අහනකොට ප්‍රඥාප්ති ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ ඉතින් ඇහුවේ නම මොකක්ද කියලා. අහනකොට නාගසේන කියලා කිව්වනේ. අම්මලත් මට නාගසේන කියනවා සංගයත් නාගසේන කියනවා. හැබැයි අම්මලා නම් වෙලාවට හිටපු ගමන් මට සූරසේනත් කියනවා. වීරසේනත් කියනවා සීසේනත් කියනවා. අවසරයි ස්වාමීනි නාගසේනයන් වහන්සේ අත්‍යවශ්‍යයෙන්ම ඒ විදිහට නම මේ පෙන්වව දන්නවද මේ මොහොතේ? ඒ වෙලාවේ නාගසේන මහරහතන් වහන්සේ සිව් පිළිසින් පියාපත් මහරහතන් වහන්සේ අර්ථ ධම්ම නිරුත්ති පරිභාන උන්වහන්සේට තේරෙනවා. ඒතර උන්වහන්සේ දන්නවා මේ රජතුමාගේ තියෙන වාද ප්‍රතිවාදත් එක්ක රජතුමා ඊළඟට පටලැවෙන්නේ මොකේද කියලා දන්නවා. නම වැඩිපුර කියව ගමන් නමේම පටලැවෙනවා කියලා දන්නවා. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් වෙනදා වෙන්නේ රජ්ජුරුව තමයි පටලවන්නේ. දැන් නාගසේන මහරහතන් වහන්සේම නමෙන්ම පැටලුවා. ඊට පස්සේ ඒ වෙලාවේ කිව්වා ඔබ වහන්සේ නාගසේන නම් මේ හැබැයි ඊට පස්සේ කිව්වා නම් ගොඩක් එහෙම තිබ්බට මේ ඇත්තටම බලනකොට නාගසේන කියලා කෙනෙක් නෑ කිව්වා. එතන තමයි මතකන තැන. ඔව්. ඒ කියන්නේ අර ඒකේ අපූර්ව සිද්ධියක් අපි එක කතා කළා. ඊට පස්සේ මේ මතක වර්ජනයක් මේ කරන්නේ ඉච්ඡර වැදගත් මේ කරුණු. ඒ කියන්නේ මම මගේ මගේ ආත්මයත් එක්ක මේ ලෝකේ පැනවින් එනවා කියන එකයි මේකේ තියෙන්නේ. සෑම පැනවීමක්ම මම මගේ මගේ ආත්මය කියන තැන ඉඳලා. ඊට පස්සේ මොකද වුනේ? කියනවා මේ දැන් ඔබ වහන්සේ කවුරුත් නැහැ කියලා කියනවා නම්. ඉතින් මේ ඔබ වහන්සේ මිනිස්සු දාන දෙන්නේ කාටද? වඳින්නේ කාටද? සිවුරු සෙනසුම් පරිහරණය කරන්නේ කාටද? එතන කවුරු හරි ඔබ වහන්සේව ඝාතනය කළොත් එයාට ප්‍රාර්ථනා ඝාතය වෙන්නේ නැද්ද? නාගසේන කියලා ඇත්තම කෙනෙක් නැත්තම්. ඉතින් ඒ වෙලාවේ කියනවා මේ රජතුමනි ඉතින් මම කලින්ම කිව්වනේ මේ සංඝයා නාගසේන කියලා කෙනෙකුට කතා කරනවා කියලා. <laughs> ඉතින් නාගසේන කියන කෙනා කතා කරනවා කියලා කෙනෙක් ගැන කිව්වනේ කිව්වා. <laughs> ඒතර කිව්වා එහෙනම් ඔබ වහන්සේ කියන නාගසේන සංඝයා ඔබ වහන්සේට නාගසේන කියලා කතා කරන්නේ ඔබ වහන්සේගේ කෙස් ටිකටද? <laughs> නෑ. ලොම් ටිකටද? නෑ. මේ ප්‍රශ්නේ රජුර වහන්නේ. එහෙමයි. නියපොතු ටිකටද? රහතන් වහන්සේ කියනවා නෑ. ඊට පස්සේ ওই විදිහට දෙතිස් කුණප කොටාසි ගැනම කියලා ඊට පස්සේ අහනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලටද එහෙමත් නැහැ කියනවා. එයින් වෙනත් දෙයක්ද එහෙමත් නැහැ කියනවා. ඊට පස්සේ කියනවා මොකක්ද දැන් ඔබ හසි කියන එක කොහොමද තේරුම් ගන්නෙ? ඊට පස්සේ තමයි කියන්නේ රතේ උපමාව. රජතුමා රජතුමනි ඔබතුමාට සාමාන්‍යයෙන් පාගමනින් එන්න අමාරුයිනේ. එතකොට කොහොමද ඔබතුමා මේ මෙතෙන්ට ආවේ? ඊට පස්සේ කියනවා මම ආවේ රතේකින්. ඊට පස්සේ එහෙනම් කියනවා ඔබතුමා ආපු රතේ රෝද ටිකද? එහෙමයි. ඊළඟට අර මේ මැදිරියද ඊළඟට අකුරද ඒ කොටස් කොටස් වශයෙන් කියනවා ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ එහෙම ආනකොට රජුරු කියනවා නෑ රතේ කියන්නේ ඔකට නෙවෙයි. එහෙනම් ওই කෑලි ටික ඔක්කොටමද නෑ කියනවා. ඇයි ওই කෑලි ටික ඔක්කොම එක තැනක ගලවලා තිබ්බට පස්සේ ඒකට රතේ කියන්නේ නෑනේ. මේකෙන් වෙනස් දෙයක්ද? ඒත් නෑ. කියනවා ඒ ටික ඔක්කොම එකතු කළාට පස්සේ හේතු බල දහමක් විදිහට කියනවා ඔකට රතේ කියලා. ඊට පස්සේ ආන්නේ වගේ තමයි කියනවා කෙසුලොම් නියදස් සමමස්නහර ඇට ඇට මිදුළු සහිත මේ ශරීරේ හේතු බල දහමක් වශයෙන් හැදුනට පස්සේ කියනවා මේකට මිනිස්සෙක් කියලා. ඒකට නම පනවන නාගසේන, සූරසේන, වීරසේන ඔබ ඔබගේ නම සමන්නම් සමන්. එහෙමයි. කියලා නමක් පනවනවා. එහෙමයි. ඉතින් ඒ නිසා ඊට පස්සේ මේ වජිරාසූත්‍රේ ගාතාවක් නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා. තමන් කියන කාරණාව සූත්‍ර කරුණකින් ඉස්මතු කරනවා. එහෙමයි ස්වාමී. යථාභි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. අංග එකතු වුණාට පස්සේ රතය කියලා කියනවා. ඒවං ඛන්දේසු සත්තේසු හෝති සත්තෝති සම්මුති. මේ පංච උපාදානස්කන්ධයත් එක්ක මේ සත්‍යය බැඳුනට පස්සේ ඒ ඒ කෙනාට සත්වයා කියලා කියනවා. ඉතින් මේ විදිහට විස්තර කළාට පස්සේ රජතුමා පස්වන ප්‍රීතියෙන් පිනා යනවා. මේ තමයි පළවෙනිම ප්‍රශ්නේ. නමත් එකයි පරිල වුණේ. ඊට පස්සේ ඕන අද තමයි අද ඊළඟ ප්‍රශ්නේ. අවසරයි ඉතින් අද අද තියෙන වස් ගණන පිළිබඳව ප්‍රශ්නේ. ඊට පස්සේ දැන් රජුරු අහනවා නාගසේන මහරහතන් වහන්සේගේ ස්වාමිනී නාගසේනයන් වහන්සේ නොබ වහන්සේ උපසම්පදාව ලබා වස් කීයකින් යුක්තද? දැන් උපසම්පදාව ලැබුවට පස්සේ ඒ උපසම්පදාවෙන් වස් කාලයක් ගත කළාට පස්සේ ඒක එක වසයි. ඊළඟ අවුරුද්දේ වස් කාලේ ගෙවුනාට පස්සේ වස් දෙකයි. ඊළඟ අවුරුද්දේ වස් ගෙවුනාට පස්සේ වස් තුනයි. මේක ඔක්කොම වෙන්නේ උපසම්පදාවත් එක්ක. ස්වාමිනේ වස් වාසය කරන්නේ පින්න ස්වාමින් වහන්සේලා උපසම්පදාවෙන් පසුවද උපසම්පදායෙන් පසුව. නමුත් ඉතින් සාමණේර ස්වාමීන් වහන්සේලාත් වස්වාසය කරනවා. වස්වසනවා කියලා. නමුත් අර කෙනෙක්ගේ වස් ගණන ඇසීමේදී උපසම්පදායත් එක්කයි තමයි ඒක තියෙන්නේ. එහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි කෙනෙකුට උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් තවත් ස්වාමීන් වහන්සේ නමකට වන්දනා කරනකොට අහන එක තමයි ඔබ වහන්සේට වස් කීයද කියලා. එහෙමයි. ඊට ඒ වස් ගාන අනුව තමයි වන්දනා කරන්නේ. පැවිදි වෙලා කොච්චර කාලයක කාලයක්ද කියලා අහන්නේ සාමණේර අය. එහෙමයි ස්වාමී. සාමණේර අය අහනවා ඔබ වහන්සේ මහාන වෙලා කොච්චර කාලයක්ද කියලා. ඒ අනුව වන්දනා කරන උපසම්පදා කෙනෙක් අහන්නේ වස් කීයද? දැන් අපෙන් කවුරු හරි ඇහුවොත් ඔබ වහන්සේගේ වස් කීයද කියලා ඒතර අපි දන්නවා මේ අහන කෙනා උපසම්පදා කෙනෙක්. ඒ ගරු කරන්න හෝ යම් කටයුත්තකට අහන්නේ. දැන් නමුත් මෙතනදී මේ රජතුමා මේ මේ පරිලවෙන්නේ <laughs> අවශ්‍යයි සර්. <laughs> ඒ නිසා තමයි රජිරු අහන්නේ මේ ඔබ වහන්සේට වස් කීයද? නිරෝස් කියනවා රජතුමනි මෙන්න මේ මේ මෙන්න මේ දැන් කතා කරන දහම් කරුණ මහත්තයා පුදුම වැදගත්. එහෙමයි ස්වාමී. මම ඒ වැදගත් ඇයි කියලා කියන්න මේකේ තියෙනවා ඊට පස්සේ නාගසේනයන් වහන්සේ කියනවා මට වස් 7යි. එහෙමයි. දැන් උපසම්පදා කරන්නේ අවුරුදු 20න්. ඒතර වස් 7යි කියන්නේ උපසම්පදා වෙලා වස් මේ වස් කාල 7ක් ගත වෙලා. ඒතර සාමාන්‍යයෙන් වයස එක්කෝ අවුරුදු 26යි. එහෙම නැත්නම් අවුරුදු 27යි. එහෙමයි. ඒකට තරුණ රහතන් වහන්සේ නමක්. තරුණ රහතන් වහන්සේ නමක්. ඇත්තටම සොඳුරු සිරුරු ඇති බ්‍රාහ්මණ කුලයෙන් නික්මලා පැවිදි වෙච්ච නේද? ඒ සොඳුරු නිකලෙස් හදමනලක් දරාගෙන මහා ධර්මස්කන්ධයක් හදවතේ තියාගෙන කාරුණික වාද ප්‍රතිවාද බිඳින ඒ නාගසේන මහරහතන් වහන්සේගේ රූප විලාසය නම් හිතා ගන්නවත් බෑ. කෙසේනම් අපි මනසකින් හිතා ගන්නද? එහෙමයි. උන්වහන්සේගේ ප්‍රඥාව මෙසේයි කියලා ප්‍රඥාව ගැන පහදින්ට අපිට කාරණා තියෙනවා. ඉතින් අ රජතුමා ඊට පස්සේ අහනවා ඒ කියන්නේ ස්වාමීනි කවර සතක්ද? දැන් කියවනේ වා සතක් කියලා. මොකද්ද ඔය හත? ඔබ වහන්සේ හත. ඔබ වහන්සේද හත. එහෙම නැත්නම් ගණන් කරලා ලැබිච්ච එකක්ද හත. ඊට පස්සේ උත්තරින් ඔක දැන් තේරෙන්නේ. ඊට පස්සේ ඒ අවස්ථාවේදී රජතුමා සර්වාභරණයෙන් සැරසිලා මෙහෙම කතා කර කර ඉන්නකොට දිය බඳුනක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර විහාරයක දිය බඳුනක් තියෙනවා. එහෙමයි දැන් මේ ටිකක් හවස් කාලේ. ඉර යහපැත්තෙන් බැසගෙන යනකොට රජතුමාගේ හෙවණැල්ල බිමට වැටලා තියෙනවා. ළඟ තියෙන වතුර භාජනෙන් රජතුමාව පේනවා. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ මිලිඳ රජතුමාගෙන් ඇහුවා රජතුමනි මේ ඔබගේ හෙවණැල්ල අර පේනවා පොළොවේ. ඊළඟට දිය බඳුනේ දිස් වෙනවා. දැන් මට කියන්න රජතුමා ඔබද අර හෙවණැල්ලද නැත්නම් අර වතුර ඉන්න කෙනාද ඊට පස්සේ ඔන්න මේ මේක මෙච්චර වැදගත් කිව්වේ ඒකයි. පහුගිය කාලේ පහුගිය කාලේ මහා ගැඹුරින් ධර්මයේ කතා කරනවා කියලා ওই රට රටවල් වල ගියේ එක එක එක මේ මොකක් හරි දෘෂ්ටියක් තිබ්බා. ඔව් එහෙමයි. එයා ඒ ඒ ඒ දෘෂ්ටිය ගිනිච්ච හාමුදුරුවෝ ඒ දෘෂ්ටියට මෙහෙම කළේ. එක්කෝ ළමයෙක් හරි අරන් ළමයා ඉස්සරහ පිට කණ්ණාඩියක් තියලා එහෙම නැත්නම් ගිරව් ටිකක් හරි සාතු ටිකක් හරි තියලා කණ්ණාඩියක් ඉස්සරහ තියලා අහනවා දැන් ඔබ ඉන්නේ මෙතනද මෙතනද කියලා කරවපු කෝපු ගමන් අර මිනිස්සයා කැරකෙනවානේ දැන් මේ කතාව නේද මේ ඊට පස්සේ අරක අහපු ගමම කෙනා ඇත්තටම දැන් කන්නාඩියෙන් Taman වගේම කෙනෙක් පේනවනේ. එතකොට ඇත්ත කෙනා එතනද මෙතනද කියලා අහපු ගමන් අර මිනිස්සයා කැර කියලා යනවා. ස්වාමීනි ඒක වෙනම භෞතික කාරණාවක් නෙවෙයි අර ප්‍රතිබිම්බයේ දෘෂ්ටිය නෑ දැන් ඒකට උත්තරය අපි බලමු කොහොමද දෙන්නේ නේද ඔය ඊට පස්සේ ඕකම පොඩි ළමයෙකුටත් ආරෝපණය කරලා පොඩි ළමයෙකුටත් ආරෝපණය කරලා පොඩි ළමයෙක් ලවත් ඕක එහෙම වුණා ඉතින් ඔක්කොම කැරකිලා ගියා. එහෙමයි. මේ ලේසි නෑ මහත්තයා මේ වගේ ගැලවිලා යනවා කියන එක. මේ දෘෂ්ටි වලට අහු වෙන්නේ නැතුව ගැලවිලා යනවා කියන එක ලේසි නෑ. ඊට පස්සේ අම්මෝ මහා ගම්බීර පරම ගම්බීර ධර්මයක් හිතාගන්න බැරි දෙයක් මේ කියන්නේ කියලා කියනවා. දැන් එතකොට අහන මනුස්සයෙක් හිතනවා ඇත්තටම කන්නාඩියේද ඇත්ත කෙනා ඉන්නේ පිටද ඇත්ත කෙනා ඉන්නේ. දැන් නාගසේන මහරහතන් වහන්සේ ඇහුවා රජතුමනි ඔබතුමාගේ ප්‍රතිබිම්බේ වතුරේ පේනවා. හෙවණල්ලක් පේනවා. ඇත්ත කෙනා කවුද? කියපු ගමන් රජතුමා කිව්වා ස්වාමීනි රජ රජතුමා මං මම නිසා හෙවණැල්ල තියෙනවා මම නිසා වතුරේ ප්‍රතිබිම්බය තියෙනවා ඕකනේ උත්තරේ කන්නාඩියක් පෙන්නලා මේක ASCII මෙයා ඇතුලේ ඉන්න කෙනාද හරි කෙනා පිටින් ඉන්න කෙනාද හරි කෙනා කියලා ඇහුවට පස්සේ එකෙක් නෑ උත්තරයක් දෙන්න මමයි මිනිස්සයා මගේ ප්‍රතිබිම්බෙයි මේ තියෙන්නේ කියලා. එහෙමයි. ඉතින් මහා දහං ගැටයක් වගේ මේක ලෝකෙ පුරාම පැතිරිලා ගියා. ওই පහුගිය කාලේ. ඊට පස්සේ ඔන්න මේ කියන ස්වාමීනි මා නිසා තමයි මේ හෙවණැල්ල හෝ ප්‍රතිබිම්බේ පවතින්නේ. මහරජාණෙනි ඕන් ඔය ආකාරයෙන්මයි ගණන් කිරීමෙන් තමයි උපසම්පදාව තියෙන්නේ. උපසම්පදා වෙලා 1යි 2යි 3යි කියලා ගණන් කරනකොට වස් කාලය එන්නේ. නමුත් හත කියන්නේ මට නෙවෙයි. ඒ සත්ව අසර පවතින්නේ මා නිසායි. මම ජීවත් වෙන්න නිසානේ හත් අසර තියෙන්නේ. මහරජාණනි සෙවණැල් උපමා කොට පැවසුවේ මේ කරුණයි. ඉතින් ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඉතා අසිරිමත් ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඉතා අද්භූතයි ප්‍රශ්න විසඳපු ආයුරු නම් අති විචිත්‍රයි කියලා රජතුමා සන්තෝෂයටපත් වෙනවා. එහෙමයි ස්වාමී. ඉතින් මේකේ ඉගෙන ගන්න කාරණා තියෙනවා. අවශ්‍යයි ස්වාමී. ඒ ඒ තමයි මේ දැන් යම්කිසි දෙයක් පවතින පවතින්නේ යම් දෙයකට සාපේක්ෂව. එහෙමයි. දැන් ඕන අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාලා. ඒ තමයි පංච උපාදානස්කන්ධය විදර්ශනා කරනකොට ඒ කිසිම තැනක නොඇලීම පිණිස පංච උපාදානස්කන්ධය විදර්ශනා කරන්න කියලා වදාලා දිනු කරපු ප්‍රඥාවේ අතීත අනාගත පච්චුප්පන්න අතීත අනාගත වර්තමාන ඊළඟට අජ්ජත්තං වා බහිද්ධා වා ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් සීන ප්‍රණීත දුර ළඟ වශයෙන් 11 ආකාරයකට පංච උපාදානස්තන්දී විදර්ශනා කරන්න කියලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. හොඳට විදර්ශනාවෙන් දිනු කරපු ප්‍රඥාවෙන්. එතකොට ඒ කෙනාගේ හිත කිසි තැනකට ඇලෙන්නේ නැහැ. හැබැයි මම කියලා කෙනෙක් හිටියම තමයි අතීතය කියලා එකක් තියෙන්නේ. ඒ මට කලින් වෙච්ච ඒවානේ. තේරුණා නේද? මම කියලා කෙනෙක් හිටියොත් තමයි අනාගතය කියලා එකක් තියෙන්නේ. මම කියලා කෙනෙක් හිටියොත් තමයි වර්තමානය කියලා එකක් තියෙන්නේ. ආධ්‍යාත්මික මගේ ඇතුලේ කියන එකක් තියෙන්නේ මම කියන කෙනෙක් ඉන්නකොට. ස්වාමීනි එතකොට විදර්ශනාව නිසා කාල වේදේ නැතුව යනවාද? කාල වේදේ නැතුව යනවා නෙවෙයි කාලයේ මුලා වීම නැති වෙලා යනවා. අවශ්‍යයි ස්වාමීනි. කාලයේ මුලා වීම. ඇයි මනුෂයාගේ හිත එක්කෝ අතීතයට දුවනවා. එක්කෝ වර්තමානයට දුවනවා, එක්කෝ අනාගතයට දුවනවා. ඇත්තටම හිත හැසිරෙනවනේ ওই තැන් තුන. එක්කෝ අතීතයේ වෙච්ච දෙයක් අල්ලාගෙන දඟලනවා. එක්කෝ අතීතයේ වෙච්ච දෙයක් සීතර කර රාගය උපද්ව ගන්නවා. එක්කෝ අතීතයේ වෙච්ච දෙයක් අල්ලාගෙන ද්වේෂය උපද්දා ගන්නවා. එක්ක අතීතයේ දෙයකට මුලා වෙලා ඉන්නවා. සීකර කර අතීතේ මෙහෙම වුණා මෙහෙම වුණා කියලා. එතකොට අතීතයේ කියන අතීතයේ කියන කාරණාවේ තියෙන දෘෂ්ටිය ප්‍රහාණය වුණාට පස්සේ ආගේ මම මගේ මගේ ආත්මය කියන අතීතයේ මුලා වීම ඔහු කරා පැමිණෙන්නේ නැහැ. ඊට පස්සේ අනාගතයේ සිහිනමව මවා ඉන්න එකක් තියෙනවානේ. එහෙමයි. වර්තමානයේ කිසිම 100ක් වාතක් නැති ජීවිතයක් තියෙනවානේ. ආන්නේ අවිද්‍යාව ඔහු තුලින් බැහැර වෙලා යනවා. මම මගේ මගේ ආත්මය කියන එක නැති වෙනවා. ඊළඟට අධ්‍යාත්මික බාහිර තමා බාහිර කියන පැනවීම එන්නේ මේ මම කියලා කෙනෙක් හිටියොත්. එහෙමයි ස්වාමීනි. ඊළඟට ගොරෝසු සියුම් කියන එක. දැන් මා දෙවිවරු අපිට වැඩිය සියුම්. ඒතර එදන වෙනවනේ අපිට වැඩිය. එහෙමයි ස්වාමීනි. එතකොට අපි ඕලාරිකයි. එහෙමයි. දැන් දෙවියන්ට ගන්නකොට දෙවියන්ට මිනිසයා ඕලාරිකයි බ්‍රහ්මයෝ සියුම් පැහැදිලි නේද ඒ වගේ එයා ඉන්න තැනත් එකයි සියුම් ගොරෝසු බව තියෙන්නේ ඊළඟට සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මහා පර්වත තරම් ශරීර තියෙන പ്രേතාත්ම ගත්තොත් එහෙම ඒ പ്രേතාත්මයට අපි පුංචි ශරීර ඒ අය මහා ඕලාරික ශරීර එතකොට ඒ තමන් ඉන්න තැනත් එක තමයි තියෙන්නේ. එතකොට ගොරෝසු සිව් හීන ප්‍රණීත දැන් දෙවියන් ප්‍රණීතයි අපිට වඩා. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, පහළ ලෝක ටික හීනයි. ඒ ඒ බෙදීම ආවේ මම කියන තැනත් එක්ක. තා පුජ්‍යලෙක් කියන තැනත් එක්ක. ඊළඟට දුර ළඟ. මෙතන ළඟ වෙන්නේ, අතන දුර වෙන්නේ කාට සාපේක්ෂවද? සමන්ද සාපේක්ෂ. සාපේක්ෂ. ඒතර මිනිස්යාගේ හිත සාමාන්‍යයෙන් එකම අරමුණක පවතිනවට වැඩිය අරමුණෙන් අරමුණට යන චිත්ත චෛතසික ස්වභාවයක් තියෙනවා. එහෙමයි සර්. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ කිසි තැනක මුලා නොවීම පිණිස යම් තාක් හිත හැසිරෙනවද අතීත අනාගත වර්තමාන ගොරෝසු සියුම් ඊන ප්‍රනීත දුර ළඟ ඒ 11 ආකාරයකම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා දකින්න කිව්වා. ඒවා ඒ විදිහට බෙද බෙදා දකිනකොට හුදෙක් තමන්ටම තමා තුළින් ඥානයක් පහළ වෙනවා. කිසිම තැනක මෙතන හෝ බාහිර හෝ අතීතය හෝ 11 ආකාරයක්ම තුල මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා. ඒ විදිහට මේ සත්වයා පංච උපාස්කන්ධයෙන් නිදහස් වෙනවා. ඒකට හොඳටම තේරුම් ගන්න ඕන මේ ලෝකයේ මේ සියලු බැඳීම් මුලාවීම් තියෙන්නේ මම කියලා කෙනෙක් අල්ලාගෙන සිටීමත් එක්ක. ස්වාමීනි අවසරයි ඔබ වහන්සේ මේ දහම් කාරණා දිගින් දිගටම පැහැදිලි කරන්නට යෙදුණා අර 11 ආකාරයකින් විදර්ශනා වඩන ආකාරය ඔව් ඒක දැන් 11 ආකාරයකට විදර්ශනා වඩන හැටි දැන් මේ ප්‍රශ්නේ නැහැ එහෙමයි ස්වාමී මම මේක අමතරව විස්තර කළේ ඒ කියන්නේ මම කියලා කෙනෙක් ඉන්න තැනයි මේ ඔක්කොම ප්‍රඥාති පැනවීම එහෙමයි සාපේක්ෂ හැම එකක්ම තියෙන්නේ මම කියන එක දැන් අපි ගත්තොත් જાතියක් වශයෙන් ගත්තොත් ඒත් ඉතින් මම කියලා කෙනෙක් ඉන්න නිසානේ එහෙමයි නේද ඊට පස්සේ වත් ධනවත් සත්කම් පෝසත්කම් රට රටවල් වල බෙදීම් මේ ඔක්කොම මම කියන කෙනෙක් තියාගෙන තමයි <laughs> හැමදේම කරන්නේ ස්වාමීනි මේ බහුල කොට මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි ආදි වශයෙන් බහුල කොට බහුල කොට වැඩිමෙන් අවබෝධයට පැමිණෙනවද මම කෙනෙක් නැහැ කියලා මෙහෙමයි වචනෙන් හුරු කිරීම උපකාරයි එහෙමයි වචනෙන් හුරු කිරීම උපකාරයි එහෙමයි නුවණින් විමසීම. ඒකේ මෙහෙම තියෙනවානේ සුතා, දතා, වචසාය ಪರಿචිතා, මනසානුපෙක්කිතා, ditthiya suppati vidda කියලා. ඒ තමයි මේ ditthiya suppati vidda කියන්නේ ඒ දෘෂ්ටිය ඍජු කර ගැනීම. අහහනේ හොඳට ඒ කරුණ අහන්න ඕන. සුතා, දතා ධාරණය කර ගන්න ඕන. වචසාය ಪರಿචිතා වචනෙන් පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ අහපු දහං කාරණාව එයාට වචනයකින් ගොනු කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙමයි. ඊළඟට නුවණින් විමසන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ ඒ ඒ ගැන තියෙන නිරෝල් බවක් එයාට ඕන. ආන ওই කාරණා පහෙන් අවබෝධයක් කරා යන්න එයාට මාවත හදලා දෙනවා. එතකොට ඒ නිසා මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියන එක මනසින් පුරුදු කිරීම එයාට සමතයකට යන්න උපකාරයි. එතකොට එයාට ඇති වෙන සමතය තුලින් එයා ඒක නුවණින් විමසන්න ඕන. දකින්න ඕන. මේ තුල මම කියලා කෙනෙක් නැහැ කියලා. කොහොමද ස්වාමීනි එහෙම දකින්නේ ධාතු මනසිකාරයෙන්ද නැතිනම් කොහොමද? ඒ කියන්නේ ධාතු මනසිකාරයේ තුලිනුත් මේ මම මම මගේ මගේ ආත්මේ නෙවෙයි මේ ලෝකේ තියෙන ධාතු ස්වභාවයක් කියලානේ. එතනින් එයා අවබෝධයක් කරා යන්නේ. එහෙමයි සර්. පංච උපාස්කන්ධ විමසනකොට මෙතන තියෙන උපාදානස්කන්ධ පහක් කියලානේ දකින්නේ. එහෙමයි. එතකොට ඒ ඔක්කොගෙම ඉලක්ක කරන්නේ මේ මම මගේ මගේ ආත්මය කියලා කියන ආත්ම දෘෂ්ටිය නැතිවීම. හැබැයි ආත්ම දෘෂ්ටි එකපාරම නැති වෙන්නේ එකපාරම අනාත්මයට හිත යන්නේ ඉස්සල්ලාම වෙන්නේ අනිත්‍ය තේරෙන එක. එහෙමයි ස්වාමීනි. අනිත්‍යයි ඉස්සල්ලා අවබෝධ වෙන්නේ. යමක් අනිත්‍ය නම් දුකයි කියන අවබෝධය ඔහුට එන්නේ. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් එය මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියලා අවබෝධ වෙන්නේ. ওই විදිහටයි අවබෝධයක් කරා පුජ්‍යලේ කියන්නේ කියලා ශාස්ත්‍රඥාන්සේ වදාළේ. එහෙමයි සර්. ඒ නිසා මෙතන අර වස්ගානත් එක්ක දැන් මේ අපි මෙන්න ප්‍රශ්නේ කතා කරන්නේ වස්ගානත් එක්ක ඒ දීප උපමාව තමයි ඔච්චර දුර තියෙන්නේ. ඒ තමයි රජතුමාගේ ප්‍රතිබිම්බේ තිබ්බා. රජතුමාම උත්තර දෙනවා ප්‍රතිබිම්බේ තියෙන්නේ හෝ හේවණල්ල තියෙන්නේ තමන් කියලා කෙනෙක් ඉන්න නිසා කියලා. නාගසේන මහරහතන් වහන්සේත් වදාළා ඒ නිසා මම උපසම්පදා වෙච්ච නිසා තමයි එතන ඉඳලා වාස් 1 2 3 කියලා ගණන් කිරීමක් තියෙන්නේ. මේ සක්කා 1 2 3 කියලා කියන්නේ මම නෙවෙයි කියලා. එහෙමයි ස්වාමී. අවසරයි. ඉතින් ඒ විදිහට තමයි ඔය ඒ ප්‍රශ්නේ සාකච්ඡා වෙන්නේ. ඉතින් මේ විදිහට සාකච්ඡා කරනකොට මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේ අහනවා මේ ස්වාමීනි මේ තවත් දුරට මාත් එක්ක කතා කරන්න පුළුවන්ද කියලා. ඔබ වහන්සේට මාත් එක්ක තව කතා කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා රාජතුමනි නුවණින් යුක්තව කතා කරනවා නම් මට පුළුවන් කතා කරන්න. නුවණින් යුක්ත කෙනෙක් යම් විදිහට කතා කරනවා නම් ඒ විදිහට ඔබතුමා කතා කළොත් මට පුළුවන් කතා කරන්න. දේශපාලඥයෙක් විදිහට කතා කළොත් මම ඔබත් එක්ක කතා කරන්නේ නැහැ. ස්වාමිනේ එතනදිත් අතීතයේදිත් මහරහතන් වහන්සේත් ඒ කාරණා මත කරනවා. ඔව් ඒ කියන්නේ දේශපාලඥයෙක් එක්ක බණ කතා කරන්න බෑ කියන එක නේද? ඉතින් ඒක පුදුම ලෝකයක් හේතුව දැන් මෙයා රජ කෙනෙන්නේ. එහෙමයි සර්. ඉතින් ඒ නිසා මේ හරිය පුදුම ලෝකයක්. ඉතින් මම ඒව විග්‍රහ කරන්න යන්නේ මෙතන. ඉතින් කියනවා දේශපාලඥයෙකුසේ මා සමග කතා කළහොත් මම කතා නොකරන්නේ. එහෙමයි සර්. ඊට පස්සේ ඇහුවා ස්වාමීනි නාගසේනියන් වහන්සේ නුවණැත්තෙක් කොහොමද කතා කරන්නේ? කියනවා රජතුමනි නුවණැත්තා කතාබස් කරන්නේ කරුණු වෙලීම කතාබස් කරනු කරුණු වෙලනවා. ඒ කියන්නේ යම් කරුණක් ඉස්මතු කරන්න යද්දී ඇද ඇද කරුණු ගන්නවා තව. එහෙමයි. ඒ කරුණේම වෙලනවා. එහෙමයි. විස්තර කර කර ඒ කරුණ ඉස්මතු කරන නුවණැති කෙනා. එකිනෙකින් පෑහි යන ආකාරය. ඔව් ඒ ඒ ඒ පෑහි යනවාටත් වැඩිය ඒ අදාළ කරුණ ඉස්මතු කිරීම පිණිස අනිත් කරුණ වෙලනවා. ඊට පස්සේ තියෙනවා වෙලුණු කරුණු ලියහා දැමීමක් කරනවා. එහෙමයි. එතකොට මේ උපමා වගේ ගන්න දේවල් වල තියෙන උපමා රූපක ඒවා විස්තර කරලා අර දහම් කරුණු ඉස්මතු කරනවා ඒ ගන්න උපමාවකින් හෝ විස්තර කිරීමකින් හෝ ඒ අහන කෙනා අතරමං වෙන්න දෙන්නේ නැහැ. ඒවා ලිහලා දානවා. ඊට පස්සේ නුවණැති කෙනා කතා කරනකොට වරදට නිග්‍රහ කරනවා සේව් කරගෙන යන්නේ. ඕක වැරදි නම් වැරදි. අහ ප්‍රශ්නේ අහපු විදිය වැරදි නම් වැරදි. ස්වාමීනි අවසරයි වරදට නිග්‍රහ කරන තැන මේ සමහර වෙලාවට අපිත් හිතර දව ගන්න පුළුවන් වර්තමානයේ වුණා ඒක ස්වාමීනි අපි ආభాස කරගන්නේ කොහොමද අවසරයි හේතු වර්තමානයේ වෙන්න පුළුවන් කියන්නේ මේ විදිහට මේ සාකච්ඡා යන්නේ නුවණත් අන්තවලනේ එහෙමයි ස්වාමීනි ඒතර නුවණ අඩු වුණාට පස්සේ වරදට නිග්‍රහ කරපු ගමන් ගැටලු මතුවෙනවා එහෙමයි ගොඩාක් හරියට ප්‍රනීතව ධර්ම සාකච්ඡා කරගන්න බැරි වෙලා තියෙන එකනේ එහෙමයි ස්වාමීනි දැන් හාමුදුරන්ට උනත් එහෙමනේ. එහෙමයි. දැන් සාමාන්‍යයෙන් ධර්ම සාකච්ඡාවක් කියොත් හැම පැත්තෙම හාමුදුරුවෝ වඩම්මලා එහෙම හොඳ සාකච්ඡාවක් තියෙනවා නම් වචනෙන් වචනෙන් පෑහිලා යන්න කොච්චර අගේද? එහෙමයි ඉතින් ඒ වගේ එකක් අද ලංකාවේ මිනිස්සුන්ට දකින්නවත් නෑනේ. මේ වෙන්නේ ඒ දහං කරුණු කියනකොට වරදක් ආවොත් වරදට නිග්‍රහ කරනකොට තව කෙනෙක් ඒක අනුමත කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක වැරදි නෙවෙයි ඒක මෙහෙම පැත්තක් තියෙනවා කියලා. එහෙමයි. තේරෙනව නේද? එතකොට පොදු අදහසකට එන්නේ එහෙමයි. ඉතින් ඒක නොවනේ තියෙන දෝෂ. ඉතින් හොඳ සාකච්ඡාවක් කරන්න පුළුවන් කියනවා වරදට නිග්‍රහ කරනවා. ඊට පස්සේ ඒට පිළියම් යෙදීමක් කරනවා. ඊට පස්සේ මේක මේ විදිහට කරන්න. ප්‍රශ්නයක් ඇහුව වැරදි නම් හරියට අහන විදිය කියලා දෙන්න ඕන. ඊට පස්සේ තියෙනවා කරුණු සහිතව නිසක බව ඇති කරනු ලැබේ. ඒ කියන දහං කරුණ නැතන් කියන්නා වූ යම් කාරණයක් වේද? ඒවා කරුණු සහිතවම කියනවා. අහන කෙනාට සැක උපද්දවන්නේ නැහැ. දැන් අර ඉස්සෙල්ලා උනේ සැකේනේ. මොකද ඉස්සෙල්ලා උනේ සැකේ ඔය පහුගිය දවස්වල ඔය ලෝකෙ ගිය බණ රටාවේ ඒකේ තිබ්බනේ මේ කණ්ණාඩියක් අරගෙන කෙනෙක් පෙනලා ඔබ ඉන්නේ මෙතනද අතනද කියලා අහනවා ඔන්න මිනිසයාට සැකී ඉපදෙනවා. එහෙමයි ස්වාමී. තේරෙනව නේද? ඒතකොට එතන නුවණැත්තන්ගේ කතා නෙමෙයි. නුවණැත්තන්ගේ කතා නෙමෙයි. එතන නුවණ හැකියාවක් උපදිනවා. ඒ හොඳට නිරවුල් කරන්න ඕන. දැන් මේ ප්‍රශ්නේදී නිරවුල් වුණානේ. අවශ්‍යයි. ඊට පස්සේ තියෙනවා කරුණ සහිතව නිසක බව ඇති කරනු ලැබේ. ඒ හේතුවෙන් නුවණැත්තෝ කිසිසේත් කෝප නොවේති. කෝප වෙන්නේ නැහැ. දැන් වැඩි ඕනේ මේ ධර්ම සාකච්ඡාව අහනකොට. එහෙමයි ස්වාමී. මේක ඇහුවට පස්සේ මේ රින්ද ප්‍රශ්නේ ඒ පරිච්ඡේදය ඉවරයි කියලා හිතන්න. නැත්නම් ওই කන්නාඩියයි රූපේ කතාව කවුරු හරි ග්‍රහණය කරගෙන මොකක් හරි හිටියෝ අන්න අර හාන්දුර අරකට බැන්නා කියලා කිව්වොත් නෝනක් තියෙනවා නම් හිතන්න මේ වැඩසටහන අද ඉවරයි හෙට මේක කියන්නේ. එහෙමයි. හෙට වෙන එක. එනිසා මේක ගැන දැන් අහගෙන ඉන්න බැරි නම් දැන් ඕෆ් කරලා දැන් හෙට අනිත් එක ගන්න. තේරෙනව නේද? අවසරයි ස්වාමී. දැන් මේකේ තව කාරණාවක් තියෙනවා. මේකේ තියෙනවා මේ හේතුවෙන් නොනැත්තෝ කිසිත් කෝප නොවේති. මහරජාණන් යන්න ඔය ආකාරයෙන් උයි නොනැත්තෝ කතාබස් කරන්නේ. නොනැත්තා කතාබස් කරන්නේ ඕක. ඒතර දැන් අපිට ඊළඟට ඇති වෙන ප්‍රශ්නේ මොකක්ද එතකොට? රජවරු කොහොමද කතා කරන්නේ කියන එක ඊළඟට එන්නේ. ස්වාමීනි ප්‍රශ්නේ විමසනාද? දැන් මේ අහනවා විමසනවා විමසනවා. එසේනම් මේ මිලින්ද රජතුමාට මිස් වෙන්නේ නැහැ ඒක කාරණාවක්වත්. <laughs> අකුරක් ගානේ අහනවා. දැන් ඉන්නකො මේ ඉදිරියට තියෙන ප්‍රශ්නයක් නාගසේන මහරහතන් වහන්සේ යම් කරුණක් විස්තර කරන්න වචන ටිකක් කියනවා. එහෙමයි. ඒ රජතුමා ඒ වචනයක අකුරක් ගානේ අහනවානේ විස්තර. මෙහෙමත් මොලයක්. මෙහෙමත් ඥානයක්. මෙහෙමත් මතක ශක්තියක්. මෙහෙමත් රජවරු. මේ මිලින්දු රජතුමා බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 500ක් ගිය තැන සකල ජම්බුද්වීපේම ප්‍රසිද්ධම රජතුමා. ඒකයි මේකේ තියෙනවා ඉදිරියට විස්තර. කියනවා ස්වාමීනි එහෙනම් කොහොමද රජවරු කතා කරද්දී කොහොමද කියලා අහනවා. කියනවා මහරජාණනි රජවරු කතා කරද්දී එක කරුණක් ප්‍රතිඥා දෙනවා. ඒ කියන්නේ එකක් කියනවා. ඊළඟට යමක් ඒක යමෙක් ඒ කරුණට එරෙහි වූ දෙයක් කළහොත් මේ කාට දඬුවම් දීපියව කියලා දමඩුවම් පමනවා. ඔන්න රජවරුන්ගේ සිස්ටම් එක ඒ කාලේ. ඉතින් ඒ නිසා රජතුමනි ওই විදිහට තමයි රජවරු කතාබස් කරන්නේ. ඒ කියන්නේ ඒ කාලේ තිබිලා තියෙන සාමාන්‍යයෙන් රජතුමා මොකද්ද කියන්නේ එහෙයි කියාගෙන ඉන්න එක තමයි තියෙන්නේ. ඉතින් කියනවා ස්වාමීනි මම මම රජ කෙනෙක් විදිහට නෙවෙයි මම නුවණැත්තෙක් විදියට ඔබ වහන්සේත් එක්ක කතා කරන්න. මම නුවණැත්තෙක් විදියට ඔබ වහන්සේත් එක්ක කතා කරන්න. ස්වාමීනි බදන්ත නාගසේනයන් වහන්සේ ස්වාමී වූ නාගසේනයන් වහන්සේ භික්ෂුවක සමග කතා කරන්නේ කොහොමද? තවත් හාමුදුර නමක් එක්ක. තවත් ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතා කරන්නේ යම්සේද? මා සමග එසේ කතා කරත්වා. එහෙමයි. සාමණේර නමක් එක්ක කතා කරන්නේ යම්සේද? මා සමග එසේ කතා කරත්වා. ඒ වගේම විශ්වාසයෙන් යුතු උපාසකෙක් උපාසිකාවක් එක්ක කතා කරන්න යම්සේද ආරාමිකෙක් එක්ක කතා කරන්න යම්සේද මා සමග එසේ කතා කරත් උපාසකෙක් සමග කතා කරන්න යම්සේද ආරාමිකෙක් සමග කතා කරන්න යම්සේද ඒසේ මා සමග කතා කරත්වා ස්වාමීනි නාගසේනයන් වහන්සේ බදන්ත බදන්තයන් වහන්සේ විශ්වාසයෙන් යුතුව කතාබස් කරන සේක්වා බය නොවනසේක්වා. එහෙමයි. ඒ මෙයා අධිරාජ්‍යයක්. දැන් මේ අධිරාජ්‍ය කියන වචනේ පාවිච්චි කරනවා. මෙතන අධිරාජ්‍ය කියන වචනේ පාවිච්චි වෙන්නේ මෙයා මහා බල සම්පන්න ආඥා බලයෙන් යුතු රජ කෙනෙක්. ඒ කියන්නේ මෙයා කිව්වොත් මෙයා මරලා දාපන් කියලා ඒ වෙලාවේ මරලා දාන්න තරම් රාජ තේජස පිහිටි රජ කෙනෙක්. එහෙමයි. ඉතින් ඒ නිසා තමයි කියන්නේ ස්වාමීනි උපාසකෙක් එක්ක ආරාමිකෙක් එක්ක විහිරි වැඩ කරන මිනිසෙක් එක්ක කතා කරන විදිහට මාත් එක්ක කිසිම බයස්සකක් නැතුව කතා කරන ශේක්වා කියලා. ඉතින් හොඳයි මහරජාණෙනි කියලා ස්වාමීන් වහන්සේ අනුමෝදන් වුණා අපේ නාගසේනයන් වහන්සේ. අවසරයි. ස්වාමීන් අවසරයි. පින්වත් ඔබට මේ මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර මනවින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ පිණිසයි විශේෂින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය වගේම ලක්විරු ගුවන් විදුලියේ මේ උතුම් සාකච්ඡාව මහා සංඝරත්නයේ කරුණාවෙන් ඔබට දායාද කරන්නේ. ඒ අපගේ මිලිඳු රාජ ප්‍රශ්නයේදී අපගේ නාගසේන මහරහතන් වහන්සේගේ අපගේ නාගසේන මහරහතන් වහන්සේගේ තේජස් නුවණේ අනුභවය අනුමෝදන් වෙමින් අපි තවදුරටත් මේ සාකච්ඡාවේ රැඳෙනවා. අපි ස්වාමීන් වහන්සේ වන්දනා කරගන්නවා. ස්වාමීන් අවසරයි. එතනින් පස්සේ ඊළඟ ප්‍රශ්නයක් අපි එනවා. ඉතින් ඒකත් එක්කම මේ පරි ඒ කොටස ඉවරුන්නේ. ඒකත් එක්කම රජතුමා අහනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේගෙන් කාරණාවක් අහන්නද? එහෙමයි. කියලා අහනවා. ඊට පස්සේ මහරජාණෙනි අහන්න කිව්වා. එහෙමයි. අහන්න කිව්වා. රාජ්‍යරුවගත් කත්නම කිව්වා මේ ස්වාමීනි හරි මං ඇහුවා. මම ඇහුවා කිව්වා. නාගසේන මහරහතන් වහන්සේ වදාලා රයිතුමනි හරි මම විසඳුවා. එහෙමයි ස්වාමීනි. අහන විදියට උත්තරේ. තේරෙනා නේද? මේ මේ මේ රජතුමා මේ කොහෙන්ද කියලා මේ බලන්නේ. එකපාරම දැන් ඇව ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නද? අහන්න කිව්වා. මං අහලා ඉවරයි කිව්වා. නාගසේන මහරහතන් වහන්සේ වහා එනම් මං උත්තර දීලත් ඉවරයි. ඊට පස්සේ ඇහුවා ඔබතුමා ඇහුවා ඔබ වහන්සේ උත්තර දුන්නේ මොකටද? ඊට පස්සේ ඇහුවා රජතුමනි ඔබතුමා ඇහුවේ මොකද්ද? තේරෙනවා නේද? <laughs> ස්වාමීනි මේ රජතුමාගේ තවදුරටත් මේ නාගසේන මහරහතන් වහන්සේ විවිධ දිශාවකින් කොටු කරගන්න අදහසින් මේ මේක තමයි ඉතින්. <laughs> හැබැයි මෙහෙම එකක්. අර සාමාන්‍යයෙන් අද කාලේ ගත්තොත් එහෙම අපි කියමුකෝ හොඳ පිටිකරුවෙකුට අපි යමු ක්‍රිකට් කියලා. පිටිකරුවෙකුට <laughs> හොඳ බැට් එකකුයි බෝල් එකකුයි හම් වුණාට පස්සේ එයා අතාරින්නේ නේද? ඒ වගේ ගෝවිතෙන් බත් කරන කෙනාට හොඳ උදැල්ලකුයි කුඹරකුයි හවුනොත් අතාරින්නේ නේද? ඒ වගේම ඉන්ටර්නෙට් යන කොල්ලන්ද හොඳ හොඳට ඉන්ටර්නෙට් වැඩ කළා ෆෝන් එකක් අහන තුන් ඒක අතාරින්නේ නැහැ ඊට පස්සේ කතිකයාට කතා කරන මාතෘකාවකුයි කරුණුයි ගලාගෙන આવොත් නතර කරන්නේ ඒ වගේ මේ උපමා ටිකක් ඒ වගේ තමයි රජතුමාට අර මෙතෙක් කාලයක් දැන් අවුරුදු මහිතේ රජතුමාට අවුරුදු 40 50ක් වෙනවනේ මෙතෙක් කාලයක් විනාඩි 5ක් 10ක් පැහැදිලිමින් කතා කරන්න කෙනෙක් හම්බ වුණේ නෑනේ ඒ හම්බ වෙච්ච ගමන් රජතුමා එක එක විදියට අහනවා ඒක තමයි මේ සිද්ධ වුනේ. ඉතින් ඊට පස්සේ ඒ රජතුමා hina වෙනවා. hina වෙලා සතුටු වෙලා රජතුමාට මෙහෙම හිතෙනවා. දැන් ඔය තමයි විමර්ශන ප්‍රශ්නේ. යමක් විමසීම ගැන රජතුමා අහපු ප්‍රශ්නේ ඔය. ඊට පස්සේ තියෙන අනන්ත කාය ප්‍රශ්නේ කියලා. අනන්ත කාය ප්‍රශ්නේ කියලා කියන්නේ මේ අනන්තකාය කියලා මේ රජතුමාට ඇමතිය කියනවා. එහෙමයි සර්. ඒ ඇමතියා නාගසේන මහරහතන් වහන්සේත් එක්ක ප්‍රශ්න කතා කරනවා ඒක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක මේ විදිහට සිද්ධ වෙන්නේ. අවසරයි සර්. මිලිඳු රජුරවන්ට ওই විදිහට කතා කරනකොට දැන් හවස් වුණා. එහෙමයි. හවස් වුණාට පස්සේ මිලිඳු රජුරෝ කල්පනා කරනවා මේ භික්ෂුන් වහන්සේ නම් හරි ප්‍රඥාවන්තයි. මේ ශ්‍රමණයන් වහන්සේට පුදුම නුවණක් තියෙනවා. ඒ නිසා මුන්නහන්සේ මාත් එක්ක කතා කරද්ද මේ වගේ කෙනෙක් නෑ. මෙච්චරමයි කෙනා. ඒ නිසා මටත් ගොඩක් දේවල් අහන්නත් තියෙනවා. දැන් මේ හවස් වුණා. මේ හවස් වෙලා කතාව පටන් ගත්තට පස්සේ මේක හරියන්නේ මොකද ඒ කාලේ ලයිට් නැහැ ඊළඟට ගමම් බිමම් ප්‍රශ්න දැන් රජ කෙනෙක් ආරාමයකට ඇවිල්ලා ඉන්නේ. එහෙමයි. තේරුණා නේද? ওই වගේ ප්‍රායෝගික දේවලුත් එක්ක තීරණය කළ රජතුමා දැන් විමසන්ත වෙලාව නෙවෙයි කරුණු හෙට උදේට විමසන්ත තියා ගන්නවා දැන් හිරු අවරට ගියා ඒ නිසා හෙට රජගෙදෙට්ට වඩම්මලා නාගසේනයන් වහන්සේ රජගෙදරදී උන්වහන්සේගෙන් ප්‍රස්තාවම එහෙම කියලා හිතලා ළඟ හිටපු දේව මන්ත්‍රී මේ දේව මන්ත්‍රී හරි හොඳ කෙනෙක්. මේ දේව මන්ත්‍රී තමයි මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේ කරා ගෙන්නගෙන යන්නේ. ඊට පස්සේ දේව මන්ත්‍රීට කනට කොඳුරලා කිව්වා දේව මන්ත්‍රී හෙට ඇතුළු ගෙයි කතා බහ සිද්ධ වෙනවා. ඒ කියන්නේ හෙට රජමාලිගාවේදී තව ටිකක් කතා කරමු. ඒක අපේ මේ ස්වාමීන් වහන්සේට මතක් කරන්න. එහෙමයි. එතකොට ඔබ වහන්සේ ඉතුරු කතාව හෙට මේ මාලිගාවෙන් අපි කතා කරමු කියන එක කිව්වේ නෑ. එහෙමයි ස්වාමීනි. ඒකට බලන්න මේ රජතුමානේ. අපිට හිතාගන්න බෑ ඒ කාලේ තිබ්බ සංයමය, නුවණ කෙනෙක් එක කතා කරන්න ඕන විදිය. අද නම් අද නම් තේරෙන්නෙම නෑනේ. එහෙමයි ස්වාමීනි. තේරෙන්නෙම නෑ සමහරවිට දාහනේ වළඳද්දී කතා කරනවා. එක්කෝ සමහර වෙලාවට අපි දැන් අපි වැඩසටහන් වලට කියන්නේ ඕන දැන් මිනිසුන්ට දැන් ඔරිච්චන විනාශ ඉතින් අපි සමහරලාට වැඩසටහනට ගිහලා උදේ ඉඳලා හැන්දෑ වෙනකල් උගුර ලේ රහා වෙනකල් බන කී කියයිද්දි සමහර ළඟට ඇවිල්ලා මොකක් හරි කවුරු හරි අපබ්‍රංශයක් අහනවා ඒක ඒ වෙලාවේ අහන්නත් ඕනේ ඒක ඒ මිනිසුන්ගේ ඥානේ නම් හරියට ප්‍රශ්න තියෙනවා ඥානේ ප්‍රශ්න ඉතින් මේ රජතුමාගේ නුවණ කියන්නේ රජතුමා කිව්වේ නෑ ස්වාමීනි ඉතුරු ප්‍රශ්න ටික හෙට කතා කරමු කියලා. හරිද? ඒ රජතුමා ඇමතිතුමාට කිව්වා. මෙන්න මේ අපි හිත කතා කරමු කියලා. මේසේ පැවසලා උන්වහන්සේට වන්දනා කළා. නාගසේන මහරහතන් වහන්සේට. කලින් අවස්ථාවේ වන්දනා කළා නෙමෙයි නේද? කලින් අවස්ථාවේ වන්දනා කළේ නෑ. ඊට පස්සේ නාගසේනයන් වහන්සේට ගරු කරලා කතාබස් කරලා රථයට නැගලා රජතුමා යනවා යන ගමන් කී කිය යනවා දැන් රථයට තට්ටු කර කර නාගසේන නාගසේන නාගසේන නාගසේන හමු වීම බුදුම විද්‍යාව එහෙමයි කියන්නේ රජතුමාගේ ජීවිතේ නොසිතූ දෙයක් නේ අවුරුදු 50ක් හිටියේ නෑනේ කෙනෙක් කතා කරන්නේ ඒක දැන් අර ආරාමේ ඉඳලා මාලිගාවට යනකල්ම කී කිය යනවා නාගසේන නාගසේන නාගසේන කියේ ඊට පස්සේ මෙහෙම කී කියා ගියා දේව මන්ත්‍රී ඒත් එක්කම අපේ නාගසේනියන් වහන්සේට වන්දනා කළා කව ස්වාමීනි අපේ රජතුමා ඔබ වහන්සේත් එක්ක ප්‍රියමනාපව ආදරයෙන් සෙනෙහසෙන් කතා කරන්න කැමති හෙට ඇතුළු මේ රජකයේදී ඒ නිසා ස්වාමීනි හෙට ඔබ වහන්සේත් එක්ක කතා කරන්න කැරීමේ කැමැත්ත අපේ රජතුමාට තියෙනවා කියලා වන්දනා කළා කියලා ඔන්න ওই විදිහට තමයි ඒ දවස ගෙවිලා යන්නේ. එතකොට අපේ මිලිඳු රජතුමා නාගසේන නාගසේන කියන නමින් කී කියා රජගෙදෙට යනවා. දේව මන්ත්‍රී වන්දනා කරලා පිටත් වෙලා යනවා. නාගසේනයන් වහන්සේ සංඝ පිරිසත් එක්ක හුදකලාවේ වනේ වැඩ ඉනවා. පරිද්දෙන් තමයි නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජතුමන් බැහැදකපු ඒ දවස නිමාවන්නේ. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ පිළිබඳව මතකේ නාගසේන මහරහතන් වහන්සේගේ නාමය සිහිපත් කරමින් රජතුමා රජමාලිගාවට පිටත් වෙනවා. ස්වාමිනීන් පසු සිද්ධි ගැලපෙන්නේ කොහොමද අවසරයි? ඉන්පසු තියෙන්නේ පහෝදා දානය සම්බන්ධයෙන් වඩම්මන කතාව. ඒකත් හරි සුන්දර සිද්ධියක්. මම හිතනවා අපි ඒ කතාවට අද නොයා අපි ඊළඟ වැඩසටහනේ යන්නේක හොඳයි. ඒතර ලොකු ප්‍රවේශයක් එනවා. ඒ වගේම කතාව සම්පූර්ණයෙන් ගැළපිලා යනවා. එතකොට පහවදාට සිද්ධ වෙන්නේ උන්වහන්සේ දානෙට වඩම්මණේක. ඉතින් එදා රාත්‍රියේ රජතුමාට බොහොම සොඳුරු රාත්‍රියක් වුණා. ඉතින් මුළු දවසේම සිහි කරපු කතා සාකච්ඡා කරපු ධර්මයේ විමසා විමසා හිටියා. ඉතින් ඒ රජතුමාගේ ජීවිතේ වෙනස් කරන්න නාගසේන මහරහතන් වහන්සේ මුණ ගැහිම බලපෑවා. ඒ තමයි පළවෙනි දවසේ දා මොන ගැසීමේ සිද්ධිය. ස්වාමිනේ ඔබ වහන්සේට උතුම් පුණ්‍ය ආනුමෝදනා වේවා. ඉතින් ඒ රැය මුළුල්ලේ මිලිඳු නම් මේ රජතුමා නාගසේන මහරහතන් වහන්සේ පිළිබඳව ආවර්ජනා කරමින් ඒ ශ්‍රී සත්‍යර්මයේ පිළිබඳව ආවර්ජනා කරමින් මේ මානසිකාර සහිතව රැය ගෙවන්නට ඇති. පසුදා රජමාලිගාවේ දන්වැට පැවැත්වීම ඉන් අනතුරුව යලි සංවාදයේ නාගසේන මහරහතන් වහන්සේගේ කවර ආකාරයෙන්ද සිදුුනේ කියන පුවත අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කරලා ඔබ සියලු දෙනා වෙනුවෙන් හෙට දවසේ මේ වෙලාවට විමසලා දැනගන්න අපි අවස්ථාව උදා කරගන්නවා ස්වාමීනි අද දවසේ අපේ කාලය නිමා වුණ මේ සදැහැති පුණ්‍යානුමෝදනාව ඔබ වහන්සේට පිරිනමන්න අපි සූදානම් වන්නේ පින්වත් ලිලි ප්‍රේමලතා මෑණියන් ඇතුළු ඒ සදහැවතුන් තමයි අද දවසේ දායකත්වය අරගත්තු ස්වාමීන් උතුම් පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්න ඔබ වහන්සේට ආරාධනා කරන අවශ්‍යයි ස්වාමීන්. ඔව් අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරනවා. කැනඩාවේ පදිංචි පින්වත් ලිලි ප්‍රේමලතා මෑණියන් නිල්මිනී මහත්මිය සහ සමන් විජේවර්ධන මහත්මයා ඒ යුවළ ශ්‍යාමා සහ කපිල පෙරේරා යන යුවළ මේ පින්වතුන් විසින්. ඉතින් මිලින්දු රාජ ප්‍රශ්නේ ඒ දහම් කරුණු අපිට ඉගෙන ගන්න ලැබෙන වාසනාවන්ත අවස්ථාව ඒ හෝරාව මේ ලෝක වාසීන්ට ලබලා දෙන එක ලොකු වාසනාවක්. මොකද මේ මිලිඳු රාජ ප්‍රශ්නය සාමාන්‍යයෙන් විද්වතුන්ට එහෙම නැත්නම් සංඝයා අතර සුළු පිරිසකට සීමා වෙච්ච පොත් වංශේ නම. ඉතින් කියවන අයත් තමන්ගේ දර්ශනීයත කියවනවා මිසක්කා ඒ දහම් රසයේ විඳලා ඒ දහම් අවබෝධයක් කරා යන විදිහට කරුණු ගන්නවා ගොඩාක් අඩුයි. එහෙමයි. ඉතින් මේ වැඩසටහනත් සාමාන්‍යයෙන් මූලික ආරම්භය නිදාන කතාවත් එක්ක මේ විදිහට ගෙවුනට ඒ දහම් කරුණු විස්තර කරද්දී නුවණින් යුක්තව අහන්න. එහෙමයි. එතකොට අද මුලින් කිව්ව කාරණාවක් තිබ්බා ඒ තමයි මේ මම කියලා කෙනෙක් ඉන්න නිසායි පැනවින් ටික එන්නේ. මම මම ලොකු අයියාය මම පොඩි මල්ලිය මේ ඔක්කොම එන්නේ ඊළඟට මේ තියෙන වාද විවාද ભેද බින්න ඉතින් ඒ නිසා රහතන් වහන්සේ නමක් නම් ඒ රහතන් වහන්සේලාට ભેද බින්න මොකුත් නැහැ නාසයේ සසරින් එතරට වැඩියා. ඉතින් ඒ නිසා ඉතින් රහත් නොවුන කෙනෙකුට ආත්මවාදයේ සිඳ නොවුන කෙනෙකුට මම මගේ මගේ ආත්මය කියලා බැසගෙන ඉන්න කෙනෙකුට එයාගේ හිත වහා ග්‍රහණය කරගන්නවා. එහෙමයි ස්වාමී. එයාගේ හිතේ වාද වේද ආරවුල් ඔක්කොම හට ගන්නවා. මේ ඔක්කොම අලකලංච ටික තියෙන්නේ සක්කාය දිට්ඨියේ බැසගෙන ඉඳීමත් එක්ක. එහෙමයි. ඉතින් ඒව විග්‍රහ වෙනවා. ඒකට අඩුම තරමේ ඇත්තනේ නම් මේක කියන එක. ඇත්තනේ නම් මේක කියන කාරණාව හිතන එකත් වටිනවා. ඒ නිසා මේ අර මේ දහං කතිකාවතත් අහනකොට ඒ දහං කරුණු විමසන එක ටික ටික ඇති කරගන්න. ඒකට අර මිලින්ද ප්‍රශ්නෙට ප්‍රවේශයක් විදිහට තමයි අපි ටිකක් අර බාහිර කරුණුත් එකතු කරලා මේ කරුණු කිවි දැන් ඉදිරියට එක දිගටම දහම් කරුණු විග්‍රහ එනවා. එහෙමයි මේ ගැඹුරු ධර්මයේ හොයන කෙනෙකුට මේ මිලින්ද ප්‍රශ්නෙත් අහලා හිත පහදවා ගන්න බැරි නම් ආයනාකින් තවත් ගැඹුරු ධර්මයක් කොහොමද කියලා හිතා ගන්න අමාරුයි. එහෙමයි. ඒකයි. ඉතින් ඒ නිසා ඒ වගේම ගාම්භීරයයි සලකන ධර්මයේ මේ අපිටත් අනේ යම් විදියකට හරි හිත පහදවා ගන්න පුළුවන් නේ කියලා කාටත් තේරෙයි මිලින්ද ප්‍රශ්න ඉගෙන ගන්නකොට. ඉතින් ඒ නිසා අපි මේ ධර්ම දාණය ඔබට ලබා දෙන පින්වතුන්ට බොහෝ පින් අනුමෝදන් කරනවා. ඉතින් පළමුවෙන්ම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් කරලා අපි ජීපත් කොට සිටිනවා වර්තමානයේ ශ්‍රී ලංකා ද්වීපයට පැමිණුණ අභාග්‍ය සම්පන්න කාලවකවානුව ඉතින් ආය හට නොගන්නා විදිහට දුර වෙලා සෙත් වේවා කියලා. ඉතින් ඒ සඳහා දෙවියන්ගේ උපකාර සැලසේවා කියලා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් පමුණවනවා. සියලු දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රැස් කරගන්න තිබුණා වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ පින් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන් නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට සමම් මහත්මයාගේ මියගිය දෙමව්පියන්ට කපිල මහත්මයාගේ මියගිය පියාණන් ඇතුළු ඥාතීන්ට සියලුම ඥාතීන්ට ඔබ කවුරුත් නම් මේ පරලෝකීය ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලෝ සැපේටපත් වේවා කියලා සිතපතනවා. ඒ වගේම රැස් කරගන්න යුතුනව සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. ඒ වගේම සකල සංගරුවනට ඒ වගේම සිල් මාතාවන්ට අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු සංගරුවන මේ පින් අනුමෝදන් වී ධර්මාභෝධයෙන් සැනසෙත්වා කියලා පින් පමුණවනවා. ඒ වගේම රැස් කරගන්න යුතුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරනවා ඇඩ්වින් ගලවඩගේ ලිලි මහත්මයාට ඒ වගේම ලිලි ප්‍රේමලතා මහත්මියට කුසුමා පෙරේරා මහත්මියට සහ සුජීවත්ව සිටින දෙමව්පියන්ට ඒ වගේම හේලි සහ චාන්ස් විජේවර්ධන, චමීර සහ නිසා පෙරේරා යන දරුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට අනාගත ජීවිතයට ආශිර්වාද පිණිස මේ පින් අනුමෝදන් වේවා කියලා. ඒ වගේම මේ පින් අනුමෝදන් වෙත්වා සමන් විජේවර්ධන සහ කපිල පෙරේරා යන අයගේ සියලුම සහෝදර සහෝදරියන්ට ඉසුරු ගලබ ගලබඩගේ ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ලක්තිරි ගුවන් විදුලි ධර්ම දාණයට සහ සම්බන්ධ වන සියලු දෙනාට පින් අනුමෝදන් කරනවා. මාසික දායකත්ව දරන සියලු දෙනාට පින් පමුණවනවා. ඒ වගේම ඔබ සියලු දෙනාටත් ඒ වගේම විශේෂයෙන් නැවතත් සිහි කරනවා කැනඩාවේ පදිංචි පින්වත් ලිලී ප්‍රේමලතා මෑණියන්, නිල්මිනී මහත්මිය සහ සමන් විජේවර්ධන කියන යුවළ, ඒ වගේම ශ්‍යාමා මහත්මිය සහ කපිල පෙරේරා යන යුවළ. ඉතින් මේ පින්වතුන්ට මේ ධර්ම දාණය දුන්න පින් බලෙන් ඔබ කාටත් ධර්මයේ ඇසුව ඔබ සියලු දෙනාට සසර දුකින් නිදහස් වෙන්න මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු සාදු අප කෙරෙහි මහත්ම කරුණාවෙන් මේ උතුම් දහම් පිළිසඳර අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පවත්වා වදාළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කළ පරිදි ඔබට ඒ උතුම් ධර්මය විග්‍රහ වීම පිණිසම අවබෝධ පිණිසම ඒ උතුම් දහම් පිළිසඳර සිදුවන්නේ. ඉතින් අප කෙරෙහි කරුණාවෙන් මේ උතුම් දහම් පිළිසඳර පවත්වා වදාළ අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අප රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයෝ නොවලහා අනුමෝදන් වේවා. සියලු සුවපත් භාවයේ වේවා, චිරජීවනයේ වේවා. පින්වත් ස්වාමින් වහන්සේට සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු එපරිද්දෙන්ම අද දවසේ සදැහැති දායකත්වයේ දරන ලද ලිලි ප්‍රේමලතා පින්වත් මෑණියන් ඇතුළු පින්වත් සියලු දෙනාට ඒ වගේම පින්වත් ඔබ හැම දෙනාට උතුම් පුණ්‍ය ආනුමෝදනා සිදු වෙලා ඔබ අප සෑම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු ඉතින් හෙට දවසේ සාකච්ඡාවෙන් මේ මිලිඳු නම් රජතුමා අධිරාජයා අපගේ නාගසේන මහරහතන් වහන්සේගෙන් කවරනම් ප්‍රශ්නය විමසන්නේද ඒ මහා ප්‍රඥ වූ අපගේ නාගසේන මහරහතන් වහන්සේ ඒ ප්‍රශ්නේ කවරාකාරයෙන් ලෙහා විසඳාලන්නේද ආදි වශයෙන් මේ කාරණා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අපි හෙට දවසේ දැනගනිමු විශේෂයෙන් මේ කාරණා ඔබට අනුමෝදන් වෙන්න අපි ආරාධනා කරන්නේ ඒ වගේම මේ මොහොතේම මේ මොහොතේම අපගේ දහම් ගැටලුවන් අනුමාන වශයෙන් විසඳනවා වෙන්න පුළුවන් එයත් දරාගෙන ධර්මයත් සුවසේ දරාගන්න මේ වෙසක් සමය අපි ඔබට ඉතාම දයාවෙන් ආරාධනා කරනවා. එහෙමනම් හෙට දවසේ ඔබේ කලන මිතුරා සද්දා රූපాయని ඔස්සේ අපි යල්ලි මුණ ගැහමු. එතෙක් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. Thank you. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර